නමුත් මේ ශ්‍රද්ධාව කියන කාරණා දැන් අද ගොඩාක් වෙලාවට බුදු ගුණ කියාගෙන එක එකට කියාගෙන අමු අපිට තියෙන ශ්‍රද්ධාව කිය කිය 아무තු එකක් කියනවා. අමුතු ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ මොකද්ද? අනේ අපි කවදාවත් මාර්ගයකට නම් යන්න කැමති නෑ. බුදුන් වහන්සේගේ ධර්මයට යන්න කැමති නෑ. ඒ ශ්‍රද්ධාව මොකද දන්නවද? අර සද්ධාරුගේ අනුසව ආකාර පරිවිතක්ක විනිඥානක් අන්ති කියන ඇදහිලි තියෙන්නේ. අන්නේ ඇදහිලි. තමන්ගේ දේ තමන් හිතන ක්‍රමයක් එක්ක ගැළපෙන විදිහේ ඒ කියන්නේ තමන්ට යම් කිසි කෙනෙක්ව දා පිළිගන්න පුළුවන් දෙයක් තියෙනවානේ තමන්ගේ මට්ටමත් එක්ක මෙන්න මේ ශ්‍රද්ධාව තමන් හිතන ක්‍රමයක් එක්ක ගැළපෙනකොට අන්නේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මෙහිම නෙමෙයි ඒතකොට බුදුරන් වහන්සේ කියන්නේ මෙහිම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අපි දැන් අපි අහලා දැනගෙන තියෙනවානේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අහලා දැනගෙන ඒ ශ්‍රේෂ්ඨ උත්තරම කියපු දේ කරන්න ඕන කියලා අහලා දැනගෙන අපි ඒකට ඒකයි සංසන්දනය කරනවා දැන් මේ මොකද්ද මේ ලැබෙන දෙයක්. ලැබෙන දෙයක් කියන්නේ läග ගන්න දෙයක්. läග ගන්න දෙයක් කියන්නේ හම්බ වෙන දෙයක්. හම්බ වෙන දෙයක් කියන්නේ ලෝකයේ දෙයක්. ලෝකයේ දෙයක් කියන්නේ තමාට අයිති දෙයක්. ඒ කියන්නේ සත්‍යයක්. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. හොඳට හිතලා බලන්න. ශ්‍රද්ධාව කියන දේ හම්බ වෙන්නේ තමන් හිතන ක්‍රමයක් එක්ක ලස්සනට ගැලපෙන උත්මේකී ගුණයක් නං. කාගේ හරි ගුණයක් තමන් හිතන ක්‍රමයක් එක්ක ගැලපෙන. එහෙනම් ඒක හම්බ වෙන්නේ සක්කායකට. ඒක ලෝකයකට ඒ කාරණාව කියන දේ තුලම කියනවා ඒක බෝධිපාර්ථික ධර්මයක් නෙවෙයි කියලා. ඒ නිසා හොඳට මේවා හිතන්න. මෙවුව මේ ධර්මයේ කියන්නේ පින්වත්නි මේ අපට මොනවා හරි දාගෙන වින්දනයක් ලබන්න නෙමෙයි. අර නිවන් දකින්න කියලා අපි අර මුලින් ඇවිදිලා ආයෙත් තලු මරමර ඔහේ ඉන්න ජීවිතයක් වෙන්න බෑ මේක. මේක යථාර්ථවාදී වෙන්නට වෙනවා. නැත්තම් අපරාධයක් වෙනව නේද? මොනවා හරි අපි නිකන් ඔහේ හොය හොයා අනේ ශ්‍රද්ධාව නැතුව දඟලනවා. එච්චරයි කරන්න